මෝදං වෙන ප්‍රේත කොටසක් නෙමේ. මේ වන්නාස කියල හඳුන්වන ප්‍රේත කොටස ආහාර කරගන්නේ සෙම් සොටු විතරයි. පිරිමින්ගේ කාන්තාවන්ගේ නොයෙක් මේ අයගේ ශරීරවලින් විසි කරන හොටු ටික කෙල ටික සෙම ටික කැහැල කාරල විසිකරන මේ සෙම මේව තම ඉක්මනින් ඇවිල්ල මේක වහගෙන ආග්‍රහණය කරලා උරාබොනො. මේ සෙම්සොටු ආග්‍රහණය කරමින් ජීවත් වෙන ප්‍රේතයන් ඉන්නවා. එවැනි කොටස් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විස්තර කරන්නේ වන්නාස නමින්. එවැනි ප්‍රේතයන් පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඊළඟට තවත් ප්‍රේත කොටසක් ධර්මයේ විස්තර කරන කුණු පාසක නමින් හඳුන්වන්නේ. මලකුණු තමයි ආහාරයට ගන්න. එවැනි ප්‍රේතයන් මේ කුණු පාසකින ප්‍රේත කොටස් බොහෝ වෙලාවට සොහොන්වල මලමිනි වල්ලන මේ පුච්චන තැන්වල මේ ගලට උරුණුතෙල් මිනි පිච්චෙනකොට ගලන උරුණුතෙල් මිනිවල ගලනර ඕජාව කුණුවෙනකොට යනයේ දුර්ගන්ධය ඉක්මනින් එතනට ඇදිලැවිල්ලා ආග්‍රහණය කරලා ඒ තුළින් තමයි යම් කිසි කුසේ තියෙන වේදනාවක් සංසිදවගන්න. එවැනි කුණු පාස කියන මේ මලකුණු ආහාරයට ගන්න ප්‍රේතයන්ටත් පින් අනුමෝදං කරා කියලා දානි දුන්න කියලා පින් දුන්න කියලා ඒ ප්‍රේතයන්ට සුවපත්වෙන්න පින් ගන්න ආහාර පහළ වෙන ස්භාවයක් නෑ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා ගූත කාදක කියලා ප්‍රේත කොටස් කීපයක් ගැන. පේතවත්තුව කියන කොටසෙත් එවැනි ගූත කාදක නමින් හඳුන්වන ප්‍රේතයන් දෙදෙනෙක් ගැන සූත්‍ර දේශනා දෙකක් ඇතුළත් වෙලා තියෙනවා. ගූත කාදක කියලා කියන්නේ අසූචි ආහාරයට ගනිමින් ජීවත්වෙන ප්‍රේතයන්. බොහෝ වෙලාවට වැසිකිලි වලවල් වල තමයි. වැසිකිලි වලවල් ඇසුරු කරගෙන එවැනි මළමුත්‍රා පහකරන තැන් ඇසුරු කරගෙන මෙවැනි ප්‍රේතයන් ජීවත්වෙනවා. එවැනි ප්‍රේතයන් එවැනි මළමුට්‍රා දුර්ගන්ධයක් ඇතිවෙච්ච සැනින් එතනට දුවගෙන ගිහිල්ලා ඒ ගන්ධය ආග්‍රහණය කරලා ජීවත්වෙන අමනුස්ස කොටසක්. ඊළඟට ධර්මය සඳහන් වෙනවා අක්නි ජාල මුඛ කියල ප්‍රේත කොටසක් ගැන. මෙවැනි ප්‍රේතයන් කටින් ගිනි පිට කරන ස්භාවෙන් යුක්තයි. බොහෝ බලසම්පන්න ප්‍රේතයන් හැටියට සඳහන් වෙනවා මේ අක්නිජාල මුඛ කියන ප්‍රේතයන් ඒ අයගේ කටින් ගිනි පිට කරනවා. ඒ නිසා නිතර කුස වේදනාව පිලිස්සෙමින් තියෙන කටින් ගිනි පිට කරනවා එවැනි ප්‍රේතයනුත් ආහාර අනුභව කරන්නේ නැහැ. පින් ගන්නෙ නැහැ. පිනෙන් සුවපත් වෙන්නේ නැහැ. කොච්චර පින් දුන්නත් මොන විදියට පින් අනුමෝදන් කරත් අනේ අපේ ඥාතීන් පින් අනුමෝදන් වේවා කියලා එවැනි ප්‍රේත කොටසක ඉපදිලා ඉන්නොනම් පින් ගන්නෙ නැහැ. තවත් ධර්මයේ සඳහන් වෙනවා තන්හට්ටික කියලා ප්‍රේත කොටසක්. එවැනි ප්‍රේතයන් කුසගින්නෙන් පිපාසයෙන්මයි කියලා නිතරම ඉන්නේ. නිතරම බඩ පපුුව මුළු ශරීරයේම පිච්චෙනවා කුසගින්න නිසා. වේදනාව නිසා. එවැනි ප්‍රේතයන් වේදනාවෙන් බඩ අල්ලගෙන උඩුබැලි අතට තමයි වැටිලා ගල් තලාවල්වල රත්වෙච්ච තැන්වල උඩුබැලි අතට වැටිලා කෑ ගහගෙන බඩ අල්ලමින් විලාප දෙමින් ඉන්නවා. නමුත් මරණයට පත්වෙන්නෙත් නෑ අර කර්ම විපාකී අවසන් වෙනකං. එතකට මේ විදියට දුක්විදින ප්‍රේත කොටස් ඉන්නවා ඒ තන්හට්ටික කියෙන ප්‍රේතයන්ට පින්ගන්න පුළුවන්කමකුත් නෑ. කොයි තරම් කුසගින්න දැනුනත්. කොයි තරම් පිපාසේ දැනුනත් කොයි තරම් ආහාරවල අවශ්‍යතාවේ දැනුනත් දෙන පිනක් අනුමෝදං වෙන්න පුළුවන් ස්භාවයක් නෑ. ඊළඟට ධර්මය සඳහන් වෙනවා වේමානික කියන ප්‍රේත කොටස ගැන. වේමානික කියලා කියන්නේ සැප දුක දෙකම අනුභව කරන ප්‍රේතයක්. සමහර කාලයකට සැප සම්පත් භුක්ති විඳිනෝ සමහර කාලයකට දුක්විදිනෝ. එවැනි ප්‍රේතයෙක් ගැන තියෙනවා මිගලුද්දක කියන ප්‍රේතවස්තුයි. මේ පේතවත්තු කොටසට මයිති මිගලුද්දක කියන පේතවත්තුවී සඳහන් වෙනවා මුව වැද්දෙක් ගැන. මේ කෙනාගේ ජීවිතය ගැන සඳහන් වෙනවා දවසක් මහරහතන් වහන්සේ නමක්. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩම කරනකොට දැක්හා ඉතාම දුක්කිත ශරීරයක් ඇති. දවල් කාලේ මුළු ශරීරයේම කර්මාන් රූපෝ මැවෙන සත්තු නොයෙක් ගිජුලිහිනියෝ කපුටු කර්මාණරූපෝ මැවෙන අනෙක් සතුන් මේ පුද්ගලයා වටකරගෙන කා දමනෝ. ඒවගේම කර්මාණරූපෝ මැවෙන නොයෙක් සතුන් ඔහුව කා දමද්දි මුළු ඇට සැකිල්ලට එනකම් ඔහුගේ ශරීරයේ කා දමන විලාප දෙමින් කෑගගහ දඟලනවා. නමුත් ඒ ප්‍රේතයම දවල් කාලේ ඒ තරන් දුක්වින්දට රාත්‍රී කාලය තුළ බොහෝම සැපසම්පත් පහළ වෙනවා. ශරීරය ආයමත් මේ ප්‍රේතයගේ මැවෙනවා බොහොම ලස්සන ශරීරයක් රාත්‍රී කාලයට මැවෙනෝ. ආහාරපාන නොයෙක් තමන් කැමති ප්‍රියමනා පාහාර වර්ග මැවෙනවා ඒව තමම්ම අනුභව කරමෙන් රස කරමින් රාත්‍රී කාලෙ සැප සම්පත් විඳිනවා. නමුත් දවල් කාලෙ අනන්ත දුකක් විඳින මේ ප්‍රේතය. දවල් රෑ දෙකේ සැපදුක දෙකම විඳින ප්‍රේතයෙක්ව දැක්ක. උන්වහන්සේ ලංවෙලා අහනුව ප්‍රේතය. ඔබ මේ තරන් දවල් කාලි මේ තරන් දුකක් විඳන්නත් රාත්‍රී කාලෙ මේ වගේ සැපයක් විඳන්නත් මොනවගේ පිනක් නිසාද ඔය වගේ ජීවිතයක් ලැබුවේ කියලා විමසනවා. අන්නේ වෙලාවෙ කියන අනේ ස්වාමීනී මම ඒ කාලේ මුව වැද්දෙක් මනුස්සලෝක ඉපදිලා හිටිය. මම දවල් කාලේටයි රාත්‍රී කාලේටයි දෙකටම කරේ දඩේ මේ ගිහින් මුවන් මරපු එක. නමුත් ස්වාමීනී මට බොහෝම හිතවත් භික්‍ෂූන් වහන්සේ නමක් හිටියා අපේ ගමේ මම ඒ ජීවත්වෙච්ච ප්‍රදේශේ උන්වහන්සේ මට නිරන්තරයෙන් කියා සිටියා මේ ප්‍රාණගාතය යෙදෙන්න්නට එපා මේ සතුන් දඩයන් කරන්න එපා මේ කකුසලයක් ඒ නිසා ප්‍රාණගාතයෙන් වලකින්න කියලා උන්වහන්සේ නිතර නිතර මට කියා හිටිය නමුත් ස්වාමීණී මට සම්පූර්ණයෙන්ම ප්‍රාණගාතයෙන් වැලකිලා ජීවත්වෙන්න බැරි වුණා මොකද ඒක මගේ ජීවිතේ මම ජීවත් වනේ මුවම් මරලා ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේගේ කීම නිසා මම දවල් කාලයේ පමණක් දඩේමේ ගිහින් රාත්‍රී කාලයේ දඩයම් කරන එක නැවැත්තුවා. දවස එක වෙලාවක් හරි මම සිල් රකිනවා කෙළ හිත හදාගෙන. රාත්‍රී කාලේ හවස දඩයම් කිරීම නවත්තල හවස් කාලෙ මං මොකද කරන්නේ පංචසීලයේ සමාදන් වෙලා සිල්ගුණ දහම් ආරක්ෂා කරගෙන රාත්‍රී කාලය ගත කරනවා. අනේ ස්වාමීණී ඒ මම රාත්‍රී කාලෙ විතරක් සිල් රැක්කා දවල් කාලි පුරුදු විදිහටම දඩේ මේ දුනා. අනේ ස්වාමීණී ඒ විදිහට ජීවත් වෙලා මරණයට පත්වෙලා තමයි මට මේ වගේ උපතක් ලැබුණේ බලන්න කරුමයට අනුව මේ උපත ලැබිලා තියෙන හැටි. දවල් කාලෙ දඩේමේ දිච්ච නිසා දවල් කාලෙ මුළු ශරීරේම සතුන් කාදමන ප්‍රේතයෙක් හැටියට අනන්ත දුකක් විඳිනවා. මුළු ශරීරයේ ඇට සැකිල්ලට යනකම්ම කර්මානු රූපෝ මැවෙන සත්වයන් ඔහුව කාදමනවා. නමුත් රාත්‍රී කාලෙ සිල් රැකපු නිසා රාත්‍රී කාලෙ සිල් සමාදන් වෙලා සිල්වත් ජීවිතයක් ගතකරපු නිසා රෑට විතරක් හරි රාත්‍රී කාලේ මේ ප්‍රේතියගේ ශරීරයේ බොහෝම සැප සම්පත් ඇතුව. බොහෝම සනීපෙන් බොහොම සැපෙන් තමන් කැමති ප්‍රියමනාප ආහාරපාන පහළ වෙලා සැපයක් විදි නොරාත්‍රී කාලයට. මෙවැනි ප්‍රේතයන් ධර්මයේ සඳහන් වෙනවා වේමානික කියන ප්‍රේත කොටස හැටියට. සැපදුක දෙකම විඳවන ප්‍රේත කොටසක්. ඊළඟට ධර්මය සඳහන් වෙන මහා ඉද්දික කියලා ප්‍රේත කොටසක්. මහා ඉර්දිමේ හැකියාවක් තියෙන ප්‍රේතයන් ඉන්නවා. පිංවතුනි එවැනි ප්‍රේතයන් මහා බල සම්පන්නයි. මහා ඉර්දිමේ හැකියාවක්තිය සමහට අනාගතයේ වෙන යම් යම් දේවල් දකින ප්‍රේත කොටස් ඉන්නවා. අතීතයේ ගැන කියන්න පුළුවන් ප්‍රේතයන්ගි නොදැ මේ බොහෝ ප්‍රේතයන්ගේ මහරහතන් වහන්සේලා අහද්දි. ඔබ මොනවගේ පවක් කරලද මේ ප්‍රේතලෝක ඉපදුනේ කියලා ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පෙරජීවිත බලන්න. අනේ ස්වාමීනී මං මේ වගේ පවක් කරලයි ප්‍රේතලෝක ඉපදුනේ කියලා ඔවුන් ආපස්සට බලල කියනවා. එතකොට තමන් කරපු කර්මය විඳවන්න තමන් කරපු අකුසලයේ පෙනෙන ස්භාවයක් අතීතයත් අනාගතයත් පෙනෙන හැකියාවන් සමහර ප්‍රේතයන්ට තියෙනවා. එතකොට එවැනි ප්‍රේතයන් අත්තර සමහරු ඉන්න මහා ඉර්ධික කියල ප්‍රේත කොටස් මහා ඉර්දිමේ හැකියාවක් තියෙන. යම් යම් දේවල් අතුරු දහන් කරන්න පුළුවන්. යම් බහන්ඩ එහා මෙහා ගෙනියන්න පුළුවන්. බොහෝ විශ්මිත දේවල් කරන්න මවන්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රේත කොටස් ඉන්න. එතකොට අපි දකින වර්තමානයේ පවා මේ යක්ෂයන් අමනුස්්‍යයන් බැඳගෙන වැඩ කරන සමහරු අතර. මහා විශ්මිත දේවල් කරලා මිනිස්සු මුලා කරන ඉන්නවා. සමහරු බේත් අතට මවල පෙන්නන අය ඉන්නවා. ඒ වගේම බඩුමුට්ටු එහා මෙහා ගෙනියන ප්‍රේත කොටස් ඉන්නවා. ඒ වගේ නොයෙක් විදිහ ඉරදිමේ හැකියාවල් තියෙන ප්‍රේතයන්ගෙන් උදව්පකාර අරගෙන ඒ වගේ යම් මැවීම් යම් හැකියාවල් කරන පුද්ගලයෝ එදත් හිටිය වර්තමානය තුළත් ඉඳ හිට අපිට අහන්න ලැබෙනවා. ඊළඟට සුන්නි ජාමක කියලා ප්‍රේත කොටසක් ධර්මය විස්තර කරනවා මුළු ශරීරයේම ඇඟ පිලිස්සෙමින් ඉන්න ප්‍රේතයන්. මේ සුන්නිජ්ජාමක කියන ප්‍රේතයන් පින් ගන්නෙත් නැහැ පින් අනුමෝදන් වෙන්නෙත් නැහැ. නමුත් ඒ ප්‍රේතයාගේ ස්වභාවය තමයි මුළු ශරීරයේම ගිනි ගන්නවා. මුළු ඇඟම පිලිස්සෙනවා. සම්මස් නහර ඇඳගෙන ඉන්න වස්ත්‍ර කර්මානුරූපීව ඕපපාතිකව පහළ වෙච්ච මුළු ශරීරයේම ගින්නෙන් පිලිස්සෙනවා. විලාප දෙමින් තමයි අහස එහා මෙහා යන්නේ. එතකොට එවැනි ප්‍රේතයන්ට පින් දුන්නා කියලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. එවැනි ප්‍රේතයන් ගැනත් සංයුත්ත නිකායි ලක්කන සංයුත්තේ සූත්‍ර දේශනා කීපයක්ම තියෙනවා. බික්කු සූත්‍රය බික්කුණී සූත්‍රය ඒවගේම සාමනේර සූත්‍රයේ සාමනේරි සූත්‍රයේ හැටියට මේ සූට දේශනා හතරක් තියෙනවා දුස්සීල ජීවිත ගතකරපු භික්‍ෂූන් වහන්සේලා කලින් ජීවිතවල. මුළු ශරීරේම පිලිස්සෙමින් ඇදගෙන ඉන්න සිවුරු ගිනිගන්නවා. පාත්‍ර ගිනිගන්නවා අඳන පටි ගිනිගන්නවා අහස විලාප දෙමින් ගින්නෙන් පිච්චි පිච්චි අහස එහා මෙහා විලාප දෙමින් ගමන් කරනවා ඒ සුරූපයෙන්ම. මෙවැනි සිදුවීම් මුගලන් මහරහතන් වහන්සේ දැකපු සිදුවීම් තියෙනවා. දවසක් මුගලන් හාමුදුරුව ලක්කන මහරහතන් වහන්සේ සමගම ගිජ්්‍යකූට පරවතයෙන් පහලට බහිනකොට දැක්කා. භික්‍ෂුණයක් හැටියට සිවුරක් දරාගෙන අහස සිවුර ගිනි ගන්නවා. පාත්තරයක් අතේ තියෙනවා ගිනියන් වෙලා රත්වෙලා විලාප දෙමින් මේ පාත්තරය අල්ලගෙන කෑගහනවා. ඊළඟට මුළු ශරීරේම ගින්නෙන් පිලිස්සෙනවා. විලාප දෙමින් අහස එහා මෙහා පිච්චි පිච්චි එහා මෙහා ගමන් කරනවා. ඒ වෙලාවෙත් ලක්කන හාමුදුරහනෝ ස්වාමීණී මොකක් දොයි දැක්කේ. බුදුරජාණන් වහන්සේ ළඟදි කියන්නම් කියනවා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ ඉදිරියේදි කියද්දි ස්වාමිනී අද මම මේ විදිහේ ගින්නෙන් පිලිස්සෙන භික්‍ෂුණියක්ව දැක්ක කියලා කියනවා. ප්‍රේත ජීවිතයක් ගතකරපු භික්‍ෂුණියක් සුරූපයෙන් ඉන්න ප්‍රේතියක් දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලා නොේ කවුරුවත් නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ දුස්සීලකං කරපු භික්‍ෂුණයක් කියනවා. එතකොට ඒ කාලි දුස්සීල ජීවිත ගතකරපු කෙනෙක් නිරේ ඉපදිලා දුක්හිඳලා ඉතුරු අකුසලේ ගෙවන්නේ ඔය විදිහ ප්‍රේතියක් හැටියට ඉපදිලා මුළු සරීරේම ගිනිගන්න ස්භාවයෙන් කියලා බුදුරජාණන් වහන්සේ වදාල්. මේ විදිහටම ගිනිගන්න භික්‍ෂූන් භික්‍ෂුණීන් සාමනේර සාමනේරියන් හැටියට දුස්සීලකං කරපු අය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා එවැනි කතා ප්‍රෘත්ති ධර්මයේ නොයෙක් තැංගොල තියෙනවා සුන්නිජ්ජහාමක කියන මේ ප්‍රේතයන්ගේ මුළු ශරීරයේම ගිරිගන්න ස්වභාවෙන් යුක්තයි. පිංවතුනි ඒ නිසා හොඳට තේරුම් ගන්න ප්‍රේතලෝකයේ ඉපදුනත් පිනක් අනුමෝදං වෙන්ඩ පුළුවන්කම ලැබෙන්නේ ඉතාමස් සුළු ප්‍රේත කොටසකට විතරයි. ඒ නිසා අපි කොච්චර පින්දහම් කරත් අපනේ අපේ මැරිච්ච අම්මානේ අපේ මැරිච්ච තාත් අපේ ආච්ච අපේ මාම මේ මේ පින් අනුමෝදංවේවා කියලා මැරිච් අය වෙනුවෙන් අපි කොච්චර පින්කං කරත්. බොහෝ වෙලාවට ඒ පුද්ගලයා පින් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. හැබැයි පින් ගත්ත නෑ කියලා පිනට හානියක් වෙන්නේ නෑ ඒ පින් අනුමෝදන් කරනකොටත් අපට පින් රැස්වෙනවා. ධර්මයේ තියෙන්නේ පින් අනුමෝදං කිරීමත් පිනක් පින අනුමෝදංවීමත් පිනක්. පත්තිදාන පත්තානු මෝදන මේ සියල්ලෙම පින්දහම් රැස්වෙනවා. ඒ නිසා පින්වතුනේ ඊළඟට ඒ අපි අනුමෝදං කරන කෙනාට පින්ගන්න බැරි වුණත් මේ සංසාර ගමන තුළ මේ දීර්ග සංසර තුළ මරණයට පත්වෙලා ප්‍රේතලෝකුල ඉපදිච්ච කොයි තර ඥාති සංවරයක් අපට ඉන්නවද. මේ සංසාරි පින්ගන්න බලාගෙන කල්ප ගනන් ඉන්න නෑදෑයෝ ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අය හරි ඒ පින් ලබාගන්නවා කියල බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට පෙන්නල දෙනවා. ඒ නිසා මිය පරලවගේ අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම අපේ යුතුකම. ඒක ඔබ කළ යුතු දෙයක් මිය පරලවගේ අය වෙනුවෙන්. නමුත් ජීවතුන් අතර ඉන්න ඔබ තේරුම් ගන්න ඔබ නම් මිය පරලෝගිහිල්ල කාගෙන්වත් පිනක් බලාපොරොත්තුවෙන් අනුන්ගේ පිනකින් යැපෙන්න්න නං හිතාගෙන ජීවත්වෙන්න එපා. ඒ නිසා පින්වතුන හොඳට තේරුම් ගන්න ප්‍රේත ලෝකෙක ඉපදුනොත් කොයි තරන් දුක්විඳන්න සිද්ධ වෙනවද කියන එක හොඳට හිතන්. මේ පේතවත්වීම සඳහන් වෙනෝ සාරිපුත්ත මාතා පේතවත්ව. ඔබට පොතාරගෙන පෙරලල කියවල බලන්න පුළුවන් මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. සාරිපුත්ත මහරහත්තන් වහන්සේගේම ආත්ම භාව පහකට කලින් අම්ම වෙලා හිටපු කෙනා. ඒ වෙනකොට සැරියුත් හාමුදුරුව ආත්ම පහක් ඉපදීපදි ඇවිල්ලා. උපතිස්ස කියන තරුණය හැටියට එදා ඉපදිලා උන්වහන්සේ රහත් වනා පැවිදි වෙලා සාරිපුත්ත කියන නමේ. නමුත් ආත්ම පහකට කලින් සංසාරය අම්ම වෙලා හිටපු කෙනා ප්‍රේතලෝක ඉපදිලා ඒ වෙන කොටත් අවුරුදු දහස් ගානක් ප්‍රේතලෝකෙ අනන්ත දුක්විඳිනවා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩ පාත යනකොට ඇටසැකිල්ලක් වගේ ශරීරයේ තැන් තැන්වලින් මස් එල්ලෙන ඉතාම විරූපී ශරීරයක් තියෙන ප්‍රේතියක් පෙනී හිටිය. පඳුරකට මුවා වෙලා පෙනී හිටියේ. සාරිපුත්ත හාමුදුරුව දැකළ කල්පනා කරා මේ වස්්‍ර නැති නිර්වස්්‍රවෙච්ච ප්‍රේතිය පඳුරකට මුවා වෙලා පෙනී සිටිය. තමංගු පෙන්නවා. උන්වහන්සේ මේ ජාතිය සත්වයනුත් දුක්විඳින ප්‍රේතයන් ලෝක ඉන්නව නේද කියලා අනුකම්පාහිතුන උන්හන්සේ දිහා බලල ඉදිරියට වැඩම කරා. එතකොට මේ ප්‍රේතිය කෙනු අනේ ස්වාමීණී අහක බලාගෙන යන්න එපා. මම ඔබහන්සේගේ ආත්ම භාව පහකට කලින් අම්මයි කිව්වා. සාරිපුත්ත හාමුදුරුව නතර වුණ. උන්වහන්සේට නුවනක් තියෙන උන්වහන්සේ විමසල බැලිව භාවනාවෙන් දියුණු වෙච්ච කෙනෙක් ඇත්තද මේ ප්‍රේතිය කියන කතාව. බලනකොට ඇත්ත උන්වහන්සේ දැක්කා මේ මගේ ආත්ම පහකට කලින් අම්ම වෙලා හිටපු කෙනා නේද ප්‍රේත ලෝකයේ ඉපදිලා තවමත් මේ දුක්විඳිනව නේද. සාරිපුත්ත හාමුදුරු නතර වෙලා කතා කරන ප්‍රේතිය. නුඹ ප්‍රේතලෝකයේ මේ තරං කාලයක් දුක්විඳිද්දි. මොනවද ආහාර හැටියට ගත්තේ. ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රේතයම් ප්‍රේත ලෝකයේ තුළ කන්නෙ බොන්නේ මොනවද කියලා. මේ ප්‍රේතිය කියන අනේ ස්වාමීණී අපේ ආහාර තමයි කෙනවා මේ පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීරවලින් නිකුත්වෙන නොයෙක් අසූචි වර්ග මළමුත්‍ර ආහාරයට ගන්නවා කියනවා. ඒ ආග්‍රහණය කරනවා කියනවා අපි. ඊළඟට ශරීරයෙන් නිකුත්වෙන ලේ සැරව මේවා ආහාරයට ගන්නවා කියනවා. ඒ විතරක් නෙමෙයි දරුවෝ ලැබෙනකොට ගලන ගැප්මල අපි ආහාරයට ගලනවා කියනවා. එතකොට බලන්න අමනුස්්‍යය කොයි තරම් මේ පිළිකුල් සහගත දේවල් ආග්‍රහණය කරමින් ආහාර කරගනිමින් ජීවත්වෙන්. ඊළඟට කියනො අනේ ස්වාමීණී මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් තියෙනවා. අපි ඒවත් ආග්‍රහණය කරනවා. මේවා කොයි තරං ආහාර කරගත්තත් සා පිපාසාාවනන් නැතිවෙන්නේ නෑ. කුසගින්න නැතිවෙන්නේ පුදුමාකාර වේදනාවක් කුසට දැනෙනවා කියලා කියනවා. අන්නේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හානා ප්‍රේතිය මගින් මොනුවද බලාපොරොත්තුවෙන්නේ. අනේ ස්වාමීනී මට පින් ටිකක් අනුමෝදන් කරන්න කියනවා මට දැම් පින්ගන්න පුළුවන්. මට දැම් පින්ගන්න පුළුවන්කම තියෙනවා. අනේ ස්වාමීනී මට පින් ටිකක් අනුමෝදන් කරන්න සාරිපුත්ත හාමුදුරු මොකද කරේ උන්වහන්සේදා පිණ්ඩ පාති වැඩම කරා. උන්වහන්සේ පිණ්ඩ පාතය අද්දී උන්වහන්සගේ පාත්තරයට මිනිස්සු බෙදපු දානයේ ටික අරගෙන ඇවිල්ලා තමන් පිණ්ඩ පාති කරලා තමන්ගේ පාත්තරයට එකතු වෙච්ච දානෙ ටික අනෙක් ආරාමි හිටපු අනෙක් ස්වාමීන් වහන්සේලාගේ පාත්තරවලට බෙදවා. තමන්ගේ පාත්තරයට ලැබිච්චටි අනෙක් ස්වාමීන් වහන්සේලාට බෙදලා ඒ දීපු දානය උන්වහන්සේ සිහිකරා මේ දානය මීට ආත්ම භාව පහකට කලින් මගේ අම්ම වෙලා. අද ප්‍රේතලෝක ඉපදිලා මේ දුක්විදින මේ ප්‍රේතියට මේ පින අනුමෝදන් වෙලා සුවපත්තේවා කියලා ඒ පින අනුමෝදන් කරා. මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙලා සැපුවත් වුණා. ආයමත් ටික දවසකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩ පාත යනකොට පෙනී හිටියා. එදා සුරූපෙන්නෙමේ ආහාර පහළ වෙලා ශරීරයේ අර ඇට සැකිල්ල වගේ මස් එල්ලෙමි. තිබිච්ච දුක්කිත ශරීරයේ වෙනස් වෙලා බොහොම සැප ඇති සුරූපයේ ශරීරයක් පහළ වෙලා. ඒවගේම වස්ත්‍ර ලැබිලා සාරිපුත් හාමුදුරුව ඉදිරියේ පෙනීඉඳල කියනු අනේ ස්වාමීණී ඔබහන්සේට පින් අයිති වෙනවා. ඔබහන්සේ අනුමෝදං කරපු පින මට ලැබුණ. ඒ පිනෙන් තමයි මට මේ වස්්‍ර පහල වුණේ මට දැන් සාපිපාසාාව නැතිවුණා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා පින් අනුමෝදන් කරලා අනේ ස්වාමීණී ඔබහන්සිට පින් අයිති වෙනවා කියල නොපෙනී ගිය. දැම් බලන්න පින්වතුනේ සාරිපුත්ත හාමුදුරුවන්ගේත් අම්ම වෙලා හිටපු කෙනා පව් කරලා දුස්සීල ජීවිත ගත කරලා එදා ආත්ම පහකට කලින් අම්ම වෙච්ච කෙනා ප්‍රේත ලෝක ඉපදිලා උන්වහන්සේ රහත් වෙන කොටත් ප්‍රේත ලෝකෙ අනන්ත දුකක් විඳිනවා. ඔබ තේරුම් ගන්න සාරිපුත්ත හාමුදුරුවන්ට පවා පින්ටිකක් අනුමෝදං කරලා සෝපත් කරන්න පුළුවන් වුණාට එතනින් ගලෝ ගන්න පුළුවන්කමක් නෑ. ප්‍රේතලෝක ඉපදිලා ඉන්න කෙනාව එතනින් බේර් අරම් මනුස්සලෝකෙට ගෙනියන්න දිවිලෝකෙට අරගෙනයන්න පුළුවන්කමක් නෑ පිනක් අනුමෝදං කරා කියලා. ප්‍රේතයන්ට පිනක් අනුමෝදන් කිරීමෙන් තාවකාලිකව ඒ ප්‍රේතලෝකයේ දුක්විනින කාලය තුළ පමණක් යම් සැපයක් සාපිපාසාව නැති යම් කිසි සැපයක් පින් අනුමෝදන් කිරීමකින් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කරුණු ටික හොඳට තේරුම් ගන්න. විශේෂෙන් මතකතියාගන්න ධර්මයේ සඳහන් වෙනවා ඊළඟට ඔබට පෙන්නන්නම් මේ තිරෝකුඩ්ඩ කියන සූත්‍රය තිරෝකුඩ්ඩ කියන සූත්‍රයක් සඳහන් වෙන්න මේ පේතවත්වීම සඳහන් වෙන්න දේශනාව. තිරෝකුඩ්ඩ කියන මේ පේතවත්වේ සඳහන් වෙනවා මිය පරලව ගිහින් ප්‍රේතලෝක ඉපදුනාට පස්සේ. බොහෝ ඥාතීම් ප්‍රේතලෝකොල ඉපදිලා තමන්ගේ පැරණි ගෙවල්දරුවල් හොයාගෙන එනවා කියල මේ තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ප්‍රේතයන් ගෙවල්දොරවල් හොයාගෙන ආවට පස්සේ අර පුරුදු විදිහටම ගෙදර ඉන්න පුළුවන්කමක් නෑ. මේ තමයි මගේ කාම්බරේ. මේ තමයි මගේ ඇඳ මේවා වෙන් කරගෙන වෙනද හිටපු විදිහට ජීවිතයක් ප්‍රීත ලෝක ඉපදිලා ගත කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිරෝකුඩ්ඩ සූට්‍රයේදි මේ ප්‍රේතයන් තමන්ගේ පැරණි ගෙවල්දොරවල් හොයාගෙන ආපහු ඇවිල්ලා ප්‍රේතලෝක ඉපදිලා ඒ ප්‍රේතයක් තමන්ගේ ගෙදර තමන්ගේ ගෙයි තමන්ගේ ඉඩමේ ඉඩමට ඇතුල්වෙන තැන තමන්ට ඉන්න සුදුසු තැනක් ප්‍රේතයා විමානයක් හැටියට හදාගන්නවා. ධර්මයේ සඳහන් වෙනවා මේ ප්‍රේතයෝ නතර වෙන්නේ කොතනද? ගෙට හැරෙන තුම්මං හන්දියක් තියෙනවා නම් අන්න එතන ඇසුරු කරගෙන නතර වෙනවා. එක්කෝ දොර මුල්ලේ, බිත්තියෙන් එහා පැත්තේ, බිත්තිය අයිනේ. මේ වගේ අඳුරු සහිත තැනක පාළුවට ගිය තැනක වත්තේ කෙරෝලක වත්තේ අයිනක මේ තුම්මං හන්දියක් වගේ තැන් මේ වගේ තැන් ඇසුරු කරගෙන තමයි බොහෝ වෙලාවට මේ අමනුස්්‍යයන් ඉන්නේ. ඒ තැන් ඇසුරු කරගෙන නතර වෙන මේ අමනුස්්‍යයා අර තමන්ගේ ගෙදර තමන්ගේ වත්තේ මේ එහා මෙහා ගමන් කරමින් අර භූමියයට ආසාාවෙන් ජීවත්වෙනවා. ඊළඟට තිරෝකුඩ්ඩ සූට්‍රය සඳහන් වෙනවා සමහර වෙලාවට ඒ මිය පරලෝගී අයගෙ තියෙන අකුසල් නිසාම තමන්ගේ දරුව ඒ අයම හම්බ කරපු අර මැරිච්චාය හම්බ කරපු දේපල වස්තුවෙන් බොහෝම සැපසම්පත්තිනිනවා. විනෝද වෙනවා කනවා බොනවා සතුටු වෙනවා. නමුත් අර මිය පරලෝගිය කෙනා ගැන පිනක්කත් අනුමෝදන් කරන්න. ඒ අයගේ හිතක් නැමෙන්නෑ කියන ඒ කෙනා වෙනුවෙන් දානයක් දෙන්න පිනක් දෙන්න පිනක් අනුමෝදන් කරන්න හිත නැමෙන්නේ. ඒ නිසා අර ප්‍රේතයා බොහෝම දුකෙන් බලාගෙන ඉන්න අනේ මට පිනක් දේ අනේ මට පින් අනුමෝදන් කරවයි අනේ මං වෙනුවෙන් මේ විදියට පින්කමක් කරයි කියලා අර තමන්ගේ පැරණි ගෙවල්දරවල්ලෝට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඊළඟට පින්වතුනි එහෙම නොවෙනකොට සමහර වෙලාවට වෛර මතු වෙනවා. මගේ දේවල් වලින් මුන් සතුටු වෙනවා මට පිනක්වත් අනුමෝදන් කරන්නේ නැහැ කියලා ඊට පස්සේ සමහර වෙලාවට තමන්ගෙම දරුවන්ට හිරිහැර කරනවා පලිගන්න උත්සාහ කරනවා නොයෙක් සැලසුම් හදනවා මරන්න සැලසුම් කරනවා එවැනි අනතුරු තියෙනවා ඊළඟට මේ කියන කරුණු ඔස්සේ ඔබට පෙන්නන ඊළඟ අවවාදේ තමයි විශේෂයෙන් මතක තියාගන්න කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ කෙනා මරණයත් සමග ඔහු එතන නෑ ඔහුගේ අර කුණු වෙලා යන පොලෝට පස් වෙලා යන ශරීරයේ වත්තේ අයිනක වලදාගෙන තමන්ගේ ඉඩම තමන් ඉන්න ජීවත්වෙන පර්චස් දහය පර්චස් විස්ස මේ පුංචීඩම සොහොනක් කරගන්න සූදානක් වෙන්න එපා. ඒවැන් වෙන්න බොහෝ වෙලාවට අමනුෂ්‍ය ූදුරුවලට ලක්වෙනවා. විශේෂයෙන්ම ධර්මය සඳහන් වෙනවා මේ ප්‍රේතයන්ගේ අමනුස්්‍යයන්ගේ ආහාර තමයි මේ මිනීවලින් ගලන සමහර වෙලාට මේ ඕජාව සැරව මිනී කුණු වෙනකොට යන දුර්ගන්ධය ඊළඟට මිනිහා පුච්චනවනම් ඒවෙන් යන මේ උරුණු තෙල් මේ මලමිනී වල ඕජාවට යොදුන් ගණන් ඈත ඉන්න අමනුෂ්‍යයන් ඇදිලා එනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. പ്രേතවත් වීම තියෙනවා සමහර പ്രേතය යොදුන් ගණන් දුවගෙන යනවා ආහාරයක් ලැබුණට පස්සේ. මේ මලකුණු මලමිනි ආහාරයට ගන්න මේ කුණු පාස කියන പ്രേතයන් මලකුණු වලට ඇදිලා එනවා. තමන්ගේ වත්තේ තමන්ගේ ගෙයි පැත්තක ඉඩ මේ අයිනෙන් තමන්ගේ මිය පරලෝගිය කෙනාව මේ වලදාගන්නවනන්ගේ අස්සේ සමහරඒ අපි දැකල තියෙනවා පර්චස් දහය ඉඩම තියෙන් අනේ අපේ තාත්ත දැන් අපේ ගිඩමෙන් එහාට එක් යන්නෑ කියලා මේ මැරුණට පස්සේ සමාට ඉන්නකන් සල කලත් නෑ ඉන්නකන්ද හොයලා බලන්නෙත් නෑ මැරුණට පස්සෙ තමයි මේ වර මළමිනියට තමයි අමුතු ආදරයක් ඇති වෙලා වත්තේ කිරෝලක වලදාගන්න ඊට පස්සෙ වෙන්නේ අපි ගමු ඒ තාත්තා සුගතිය ගියාම කියලා. ඒ මිය පරලෝකයගෙන සුගතිය ගිය පින් කරගෙන සුගතියම ඉපදුනා කියලා අපිහිතම. නමුත් ඔහුගේ අර කුණු වෙලා යන ශරීරේ. අර කුණු වෙලා යන මලකුණ ආහාර කරගන්න ප්‍රේතියන් යක්ෂයන් අර මළමිනි ආහාර කරගන්න මලකුණු ආහාරයට ගන්න කුණු පාසකේ නමනුස්්‍යයන් එතනට ඇදිලයිනවා. ඊළඟට තමන්ගේ ඉඩම තමන්ගේ භූමිය තමන්ගේ නිවස තියෙන තැන සොහොනක් බවට පත්වෙනවා. සමහර අය ඇවිත් කියන දේවත්තමයි අනේ හාමුදුරන්නේ අපේ වත්තේ මේම සොහොන් කොතක් තියෙනවා මැරිච්ච සී ආච්චි වල්ලා තියෙනවා වත්තේ පැත්තක අපිට දැන් රෑට එලියට යන්න බෑ සී අර සොහොන් කොත උඩ ඉඳගෙන ඉන්නවා පේනවා මේ විදියට සමහරු ඇවිත් කියනවා සමහරුන් රෑ දොළහ එක වෙනකොට පේනවලු අර පරණ හිටපු සුරූපේම සොහොන් කොතළඟ ඉඳගෙන ඉන්න එක්කෝ එහාට මෙහාට එතන ඇවිදිනවා. සමහරු එහෙම කලන්ත හැදිල ඇදගෙන වැටෙනවා මේවා දැක්කට පස්සේ. අන්තිමට මෙහෙම කරදර ඇතිවෙන්නකොට මේ අයිම පෙළඹෙනු අර සොහොන කඩල විසි කරන්න. ඊට පස්සෙ වෙන්නේ අර අමනුස්්‍යයා එතනට ඇසුරු කරගෙන එතන විමානයක් කරගෙන ඒ සොහොන් කොතළඟ ඉන්නවනම් ඒවා කඩල විසි කරනකොට අන්න වෛරයක් බඳන්න පටන්ගන්නවා. මගේ ඉන්න තැන මේක කැඩුවා. ඒ වෛරෙන් ඊට පස්සේ කරදර හිරිහැර කරන්න පෙළඹෙනවා. ඒ නිසා පින්වත්තුනි හොඳට මතකතියාගන්න. කෙනෙක් මැරුණට පස්සේ ඒ කෙනා වෙනුවෙන් කරන්න තියෙන්නේ පිනක් කරලා පින් අනුමෝදන් කිරීම පමණයි. ධර්මී විස්තර කරන්නේ ඔහුගේ අර කුණු වෙලා එන ශරීරයේ මේ පස්්ටික මේ පටවිදහතු ටික පොලෝට පස් වෙලා යයි. මේ මැරුණට පස්සේ අපේ ශරීරයේ තියෙන ආපෝදහතු ටික කුණු වෙලා දිය වෙලා වැගිරීලා පොළොවටම එකතු වෙලා යයි. මේ ශරීරයේ තියෙන වායෝ දහතු බාහිර පරිසරයට එකතු වේ උණුසුම බාහිර උණුසුමට එකතු වෙලා යනවා. මේ කුණු වෙලා යන කුණු ශරීරයක් මේක වටිනා දෙයක් නම් අපි ගෙදරම තියාගන්න ඕනි. ඇයි මේක ගිහින් පුච්චල දාන්නේ ඇයි වල්ලන්න. ඒ නිසා පින්වතුනි අපි නුවණින් කටයුතු කරන්නට ඕන. ඔබ හොඳට මේ ධර්මය ඉගෙන ගන්න ධර්මයේ තියෙන කරුණු තමන්ගේ ජීවිතවට එකතු කරගන්න. එහෙම නැත්නම් බොහෝ වෙලාවට අමනුෂ්‍ය ෝදුරුවලට පැටලිලා යනවා. බොහෝ වෙලාවට නොදැනුවත්කම නිසාම අමනුෂ්‍ය ග්‍රහණයට හසු වෙනවා. දැම් බලන්න ධර්මය තියෙනවා අසූචි අනුභව කරන ප්‍රේතයෙක් ගැන. මේක තියෙන ගූත කාදක පේතවත්තුව කියලා මේ පේතවත්තු පාලීම සඳහන් වෙන කොටසක්. මේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ ගමනක් යනකොට දකිනවා අසූචි වලකින් උඩට ඇවිල්ලා මුළු ශරීරයේ මසූචි තවරගෙන ගොරෝසු කයක් මවාගෙන ඉන්න ප්‍රේතයෙක්ව දකිනවා. උන්වහන්සේ අහනවා ප්‍රේතයගෙන් ප්‍රේතය ඔය මුළු ශරීරයේ මසූචි තැවරලා. මේ තරන් දුර්ගන්ධයක් තියෙන මේ අසූචි වලකට වෙලා මොකක් දොයි විඳින දුක මොනවගේ පවක් කරලා දොයි අසූචි වලේ ඉපදුනේ. අනේ ස්වාමීනී ඒ කාලේ මගේ නිවසේ මගේ ඉඩමක කොටසක ආවාසයක් තිබුණ ස්වාමීන් වහන්සේලාට. අන්නේ ආවාසේ හිටිය දුස්සීල භික්‍ෂුවක් අන්නේ භික්‍ෂුවගේ පෙළඹවීම මත මම කරේ සිල්වත් ගුණුවත් භික්‍ෂූන් වහන්සේලාට හිංසාපීඩා කරා. සිල්වත් ගුණුවත් භික්‍ෂූන් වහන්සේලාට නින්දා පහස කරා. අන්නේ කරපු අකුසලේ නිසයි කියනවා මම මේ අසූචි වලේ ප්‍රේතෙක් වෙලා ඉපදිලා මේ තරන් දුක්විනින්නේ. අනේ ස්වාමීනී මට වෙන මොකුවත් පිනක් අනුමෝදං වෙන්න බෑ. මට වෙන ආහාරයක් ගන්න පුළුවන්කමක් නෑ. මේ අසූචි තමයි මං ආහාරයට ගන්න කියලා කියනවා. අර මහරහත්තන් වහන්සේ අහනුව ප්‍රේතය. ඔබව නොමග ඇරලා සිල්වත් ගුණුවත් භික්‍ෂූන් වහන්සේලාට නින්දා පහස කරන්න ඔබෝ පොළොඹවල. ඔබ ලව්ව භික්‍ෂූන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට හිංසාකරෝපු. ඒ දුස්සීල පාපී භික්‍ෂුව දැන් කොහෙද ඉපදිලා ඉන්න කියලා. අනේ ස්වාමීණී ඒ ශ්‍රමණ ප්‍රේතය ඉන්නෙත් මේ අසූචි වලේ ඇතුළෙ ඉන්නේ. ඒ ප්‍රේතයාගේ කරවුඩ තමයි කියනවා මම ඉපදිලා ඉන්න ප්‍රේත ලෝකේ. මේ මිනිස්සු අසූචි කරනකොට වැටෙන අසූචි මම ආහාරයට ගන්නවා මගේ ශරීරයෙන් යටට වැටෙන අසූචි අර ශ්‍රමණ ප්‍රීති ආහාරයට ගන්නවා කියල විස්තර කරනවා. තකොට බලන්න මේ පේතවත්වේ තියෙන කතා. මේ හැම කතාවක් මැසුරු කරගෙන බලනකොට ඔබට තේරෙයි. මේ කරන අකුසල් කොයි තරං අපට විපාක දෙනවද. එනිසා පින්වතුනි හොඳට මතකතියාගන්න මේ කරන අකුසල් වලින් වලකින්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. එනිසා පින්වතුනි මේ ප්‍රේතවත්ව ඇසුරෙන් කරපු කතා සියල්ල ඔබ හොඳට හිතේ තියාගෙන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම නම් සියලු අකුසල් වලින් වලකින කෙනෙක් බවට පත්වෙනවා සබ්බ පාපස්සා කරන. කුසල් දහම් පින් දහම්ම ජීවිතය තුළ දියුණු කරගන්න කෙනෙක් බවට පත්වෙනවා. කුසලස් උපසම්පදා. සචිත්ත පරියෝ දපනම් මගේ හිත දමනය කරගෙන ධර්මය තුළම හිත දියුණු කරනවා. මේ ජීවිතයේදීම ධර්මයම අවබෝධ කරගෙන බුද්ධ ශාසනයම සම්පූර්ණ කරගන්න කෙනෙක් බවට පත්වෙනවා කෙන දැඩි අධිෂ්ඨානයෝ බැති කරගන්න. ධර්මේශ්‍රවනය කරපු පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දෙවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමි දේවා කියන පින දෙවියන්ට අනුමෝදන් කරන්න ඒවගේ ඔබ නමෙන් මිය පල්ලෝගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ධර්මීශ්‍රවනය කරපු පින්ගත් ඔබ හැම දෙනාටත් මේ නිත් එෙ මායතනය කාරය මණ්ඩලේ පින්වත් සෑම සියලු දෙනාටමත් ලංකාවාසි ඔබ හැම දෙනාටමත් මේ පින් එකහාකාර උපකාරවේවා උතුම් වූ ධර්මාබෝධය පිණිසම මේ පිනම උපකාර වේවා කි නදිෂ්ඨාන ඇති කරගන්න ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි ආකා සට්ඨාජබුම්මට්හා දේවානාගා මහිත්තිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකා සට්ඨාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන් රක්කන්තුතුවං සදාතිී